දහම් පිළිවෙලෙහිවත් ආනන්දමෝධි ධර්මායතනයෙන් ඇසෙන ධර්ම දේශනාව. ධම්මදේශනයන් වහන්සේ ගලේ මුල්ල ආනන්ද බෝධි ධර්මායතන අධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද ස්වාමී ගුණසුමන රතන ස්වාමීන් වහන්සේ ආනන්ද බෝධි ධර්මායතනයේ දායක පින්තුන් විසින් සංග්‍රහණය කළ ධර්ම දේශනා මාලාවේ පළමුවෙනි ධර්ම දේශනාව. පින්වත්නි අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු.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 බුද්ධ දර්ශනය අනුව සලකනකොට දුක් විඳින්නට නොවේ තිබෙන්නේ දුක් අත්හරින්නට. ඒ දුක් අත්හැරීම කියන එක ලේසියෙන් කරන්නට පුළුවන් දෙයක් නොවේ. ඒ දුක අවබෝධ කරගත්තොත් පමණයි දුකෙන් නිදහස් වෙන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ දුක් අවබෝධ කරගන්නට තිබෙන ඊටාම හොඳම තැන මේ මනුස්ස ජීවිතය. ඒ මනුස්ස ජීවිතය ලබාගත් පිරිස දුකෙන් නිදහස් වෙන්නට උත්සාහ කරනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කර මාර්ගය අනුගමනය කළා ඒකෙන් නිදහස් වෙන්නට හොඳටම අවස්ථාව මේ මනුෂ්‍ය ජීවිතය තුල තියෙන බව අපි කල්පනා කළ යුතුයි මිනිස්සෙකුට දුකෙන් නිදහස් වෙන්නට පුළුවන්කම තිබෙන්නේ කුමක් නිසාද? මිනිසයාට පුළුවන් තමන්ගේ සිත දියුණු කරන්නට ඒ වගේම ප්‍රඥාව කියන එක දියුණු කරන්නට. දැන් බලන්න මිනිසයාට පහලින් වාසය කරනවා කියන ත්‍රිසංගත සත්තු දිහා බැලුවාම ඒ ඇත්තන්ට කොයිම වෙලාවකවත් සංසාරෙන් ගැලවීමට උවමනා කරන විදියට සිත දියුණු කරන්නටත් ප්‍රඥාව දියුණු කරන්නටත් පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ ඇත්තෝ යම් ආකාරයක ජීවිතයක් ලැබුවද ඒ ප්‍රමාණයෙන්ම සබාගෙන නැවත නැවත සංසාරේ උපදිනෝ මිසක් සංසාරෙන් නිදහස් වෙන්නට ඒ ත්‍රිසම් භවයේ ඉඳගෙන පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ වගේම මිනිස්යාට වඩා ඉහළින් ඉන්නවා සේ සලකන දෙවියන්ගේ ජීවිතය දිහා බැලුවොත් පෙර පුණ්‍ය කර්මයකින් ආලෝකමත් ජීවිතයක් ලැබුවත් ඒ දෙවියන්ට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතන ඉඳගෙන තමන්ගේ සිත දියුණු කරන්නටත් ප්‍රඥාව දියුණු කරන්නටත් ඒ නිසා දෙවියන්ට මේ සංසාර දුකෙන් නිදහස් වීමට අවස්ථාව ඒ ස්ථානය තුල ලබා ගන්නට බෑ. ඒකෙන් අපිට පේන්නේ දිව්‍ය ජීවිතය තුලත් යම්කිසි කොටු වීමක් තියෙන බව. ඒ නිසා තමයි සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ එහි නොසිට සංසාරයෙන් ගැලවීමට පුළුවන් මේ මනුස්ස ජීවිතයක් කියන එකක් ලබා ගත්තේ. මනුස්ස ජීවිතය තුළ මේ සිත දියුණු කිරීමට ප්‍රඥාව දියුණු කිරීමට පුළුවන් ශක්තිය තියෙන කුමක් නිසාද කියන එක අපි කල්පනා කළ යුතුයි. මිනිස්යාට පමණයි විතක්ක ਵਿਚාරය කියන ධර්මතා ස්වභාවය පවත්න්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ විතක්කේ ਵਿਚාරය යම් මිනිස්සේ තුල නැත්තම් ඇත්ත වශයෙන්ම ඒ ඇත්තාගේ ජීවිතේ මනුෂ්‍ය ජීවිතයක් කියලා සලකන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. බුදුරජාණන් වහන්සේ විචාර බුද්ධිය ඇති මිනිසයා විමර්ශක බුද්ධිය ඇති මිනිසයා උන්වහන්සේගේ ප්‍රශංසාවට ලක් වුණා. ඒ නිසා පින්වත්නි මේ උතුම් මනුස්ස ජීවිතය ලබාගෙන මිනිසයාටම පමණක් කළ හැකි උත්පත්තිය මරණය කියන එක අවබෝධ කරගන්නට අපි උත්සාහ නොකළොත් අපේ ජීවිතේ නියම ප්‍රතිඵලය ලබා ගත්තා කියලා සලකන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒක හරියට අනාදිමත් සංසාරේ හැමීභාවටත් වඩා එහා ඉඳලා පෙරලි පෙරලි ඇවිල්ලා තමයි මේ මනුස්ස ජීවිතයක් කියන එකක් ලබා ගත්තේ. ඒ ලබාගත් මනුස්ස ජීවිතේ හරියට ලිස්සන ගහේ මුදුනටම ගිහිල්ලා කොඩිය ගත්තේ නැතුව වගේ අපි මේ අවස්ථාවේදී උත්පත්ති මරණය කියන එක අවබෝධ කරගත්තේ නැති වුණොත් සංසාරේ අපි නැවත කොයි තැනකට පෙරලෙවිද කියන එක කියන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. මේ අද බෞද්ධ පිරිසට නිවන් ලබා ගන්නට බැරුව නිවන් මාර්ගයට බැස ගන්නට බැරි මූලික කාරණා කිහිපයක් අපිට පැහැදිලි කරන්නට පුළුවන්. ඒ පළවෙනි කාරණේ තමයි තමන් ලබාගත් ජීවිතය පිළිබඳ විශ්වාසයක් නැතිකම. තමන් ලබා ගනිපු මේ මනුෂ්‍ය ජීවිතය ගැන බොහෝ ඇත්තන්ට විශ්වාසයක් නැහැ. ඒ නිසා තමයි අනාගතයේ ලැබෙන ජීවිතයකින් නිවන් බලාපොරොත්තු වෙන්නේ වැඩි පිරිසක්. මේ ජීවිතයේ දුකත් අනාගතයේ ලැබෙන ජීවිතෙන් නිවනත් බුදු කෙනෙක් අපිට දේශනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ දුක තියෙන තැනමයි නිර්වාණය හෙවත් නිවීම කියන එක අපිට පනවලා තිබෙන්නේ. ප්‍රශ්නය තියෙන තැන උත්තරය තියෙනෝ මිස ප්‍රශ්නය වෙනමත් උත්තරය වෙනමත් තියෙන ආකාරයක් බුද්ධ දර්ශනය තුල උගන්වන්නේ නැහැ. අද වැඩි දෙනෙක් සැලකුවාම Tamanට මේ ලැබී තිබෙන උදාාර මනුෂ්‍ය ජීවිතය ගැන ඒ තරම් වැටහීමක් වටිනාකමක් තේරුම් අරගෙන නැති නිසා අනාගතේ මේ දුකෙන් නිදහස් වෙන්නට උත්සාහ කරනෝ මිසක් මේ මනුස්ස ජීවිතේ ප්‍රයෝජන අරගෙන දුකින් නිදහස් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වගේම පින්වත්නි තවත් කාරණාවක් තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබඳ පූර්ණ විශ්වාසයක් නැතිකම. අද ගිහි පැවිදි වැඩි පිරිසක් ගත්තාම ඒ සියලු දෙනාම ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න කැමති පිරිසට වඩා අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් නිවන් දකින්නට තමයි බොහෝ පිරිසක් කැමැත්තෙන් වාසය කරන්නේ. එතකොට බලන්නට ගෞතම බුදුරජාණන් වහන්සේ අපට දේශනා නොකරපු දෙයක් නැහැ. මුළු තුන් ලෝකයේම කාටත් සාධාරණ පොදු එකම ප්‍රශ්නය වන දුකත් ඒ දුකෙන් නිදහස් වීමේ මාර්ගයත් ඊටාම පැහැදිලිව උන්වහන්සේ අපිට දේශනා කරලා තිබෙනවා. එසේ දේශනා කරලා තිබියදී යම්කිසි කෙනෙක් අනාගතයේ පහළ වෙන බුදු කෙනෙකුන් කෙරෙහි විශ්වාසය තබල වැඩ කරනවා නම් දැනගෙන හෝ නොදැන ගෞතම බුදුරජාණන් වහන්සේට යම්කිසි ද්‍රෝහිකමක් කරනවා සේ තමයි මට නම් සැලකෙන්නේ. ඒ නිසා නිවන් මාර්ගයට බැස ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකාන්ත කොටම ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පළමුවෙන් විශ්වාසය සබල වැඩ කරන්නට ඕන. ඒ වගේම අද බොහෝ පිරිස නිවන් දකින්න බලාපොරොත්තු වෙන්නේ ඉඳුරාම නොවේ. දෙව් මිනිස් සැප කෙලවර තමයි බොහෝ ඇත්තන් නිවන් ලබන්නට බලාපොරොත්තු වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් සැප කෙලවර නිවනක් පැනෙන්නේ නැහැ. නිවන් මාර්ගය ඍජු එක මාර්ගයක් හැටියට උන්වහන්සේ දේශනා කළා. නමුත් යම්කිසි හේතුවක් නිසා අන්ධ පුතුජන මිනිසයා විසින්ම දෙවිනිස් සැප කෙලවර නිවන පනවාගෙන වැඩ කිරීම නිසා දෙමිනිස් සැප කෙලවර වලිගේ එල්ලූ නිවනක් මිස නිවනක් හෝ නිවන් මඟක් අද වැඩි දිනෙකට ඇත්තේ නැහැ. ඒක ලොකු අවාසනාවන්ත දෙයක්. අපි ඒ ගැන කල්පනා කළ යුතුයි. දෙමිනිස් සැප කියන මාර්ගයේ එකකුත් නිවන් මාර්ගය කියනක වෙනම හේකුත් යන මාර්ග දෙකක් මිස ඒ දෙක එකක් හැටියට සලකන්නට පුළුවන් කමක් නැත්තේ නේ. ඒ නිසා නිවන් මාර්ගය කුමක්ද කියන එක හරි අවබෝධයක් වැඩි දිනෙකට නැතිවීම මේ නිවන් සුව කල් දාන්නට තවත් හේතුවක් හැටියට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම කුමක් හෝ පින්කමක් සිද්ධ කළා ඒ පින්කමේ අවසානයේ ප්‍රාර්ථනා කරනෝ නිවන් සැප ලැබේවා කියලා. යම්කිසි යහපත් ප්‍රාර්ථනාවක් ඇතුව වැඩ කිරීම හොඳයි. නමුත් අර ලෞකික සැප සම්පත් වාගේ මේ නිවන් සැප නිවන් සුව කියන එක නිර්වාණ අවබෝධය කියන එක ප්‍රාර්ථනාවෙන් ලබා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා අද හැම කෙනෙක්ම නිතර නිතර පුරුදු වෙන්නේ නිවන් ප්‍රාර්ථනා කරන්නට මිස නිවන් මාර්ගය අවබෝධ කරගෙන නිවන් මාර්ගයට බැහැලා නිවන් සුව අවබෝධ කරගන්නට පිරිස කැමති වන්නේ නැහැ. කවුරු කොහොම කල්පනා කළත් බුද්ධ ධර්මයේ උගන්වන නිවන් සුව කියන එක පින්වත්නි කවදාවත් ප්‍රාර්ථනාවකින් ලබා ගන්න පුළුවන් එකක් නෙවෙයි. නිර්වාණය තියා ලෞකික දෙයක් වුවත් අපිට යම්කිසි ප්‍රයෝජනයක් ගන්නට නම් ඒක ප්‍රාර්ථනා කරලා ලබා ගන්න පුළුවන් කමක් නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි කුඹුරක් ළඟට ගිහිල්ලා ප්‍රාර්ථනා කළොත් මේ කුඹුර කෙටේවා වැපිරේවා අස්සනු ලැබේවා අස්සනු සරු වේවා ආදී වශයෙන් ප්‍රාර්ථනා කරාට කවදාවත් ඒකෙන් අස්වැන්නක් ලබා ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම තමයි කුමක් හෝ පින්කමක් කළා කවදා හරි නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කර කර හිටියට ඒ නිවන් සැප නිවන් සුව කියන එක එහෙම ලබා ගන්න පුළුවන් කමක් නැහැ. මේ ජීවිත නැමැති කෙතට බැහැලා ඒ කෙත අස්වද්දලා ප්‍රඥාව නැමැති නගුලෙන් හාලා පරීක්ෂා කරලා බලලා නිවන් සුව අවබෝධ කරගත්තොත් අන්න ඒ ඇත්තන්ට පුළුවන්කම තිබෙනවා අර කුඹුරෙන් වගේම අමාඵල මේ ජීවිතේදී ලබා ගන්නට. ඒ යමාඵල Taman අනුභව කරනෝ වගේම ලෝක සත්‍යයටත් ඒ යමාඵල දෙන්නට පුළුවන්. තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සඳහා ප්‍රාර්ථනා කර කර හිටි කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ මේ බුද්ධත්වයේ සඳහා උවමනා කරන පිළිවෙලට උන්වහන්සේ ඒ සියලු කටයුතු ඉතාම හොඳින් සිද්ධ කළා. අවබෝධ කරගන්නට ඕන සියලු ධර්ම අවබෝධ කර ගැනීමෙනුත් පහ කළ යුතු සියලු ධර්ම පහ කෙරීමුණුත් උන්වහන්සේ ඒ සම්මා සම්බුද්ධත්වයේ කියන එක ළඟා කරගත්තා. ඒ නිසා වැරදි මේ මිත්‍යා අදහසක් හැටියට අර දිව්‍ය මනුස්ස සම්පත් ලබන්නට වගේ ප්‍රාර්ථනා බලයකින් පින්වත්නි නිවන් සුව ලබා ගන්නට බෑ. ඊළඟ කාරණාව තමයි ඒ හැම එකටම වඩා හැම කෙනෙක්ම ධර්මය අවබෝධ කරගන්න. එහෙම නැත්නම් නිවීම කියන එක සොයන්නේ කොහෙන්ද? පුළුවන් තරම් බුදුහාමුදුරෝ දේශනා කරපු පෙළපොත් කටපාඩම් කර ගැනීමෙන් ඒ පෙළපොත් වලින් පමණක් නිර්වාණය සොයන පිරිසක් තමයි අද වැඩිපුර ඉන්නේ. අපේ පැරණි ස්වාමින් වහන්සේලා බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය නැති වීගෙන යනෝ දැකලා උන්වහන්සේ ආර්ය પરම්පරානුගතව මේ පෙළදාම ඉතාම හොඳින් ආරක්ෂා කළා. ඒ પરම්පරාවෙන් ඒ උත්තමයන් වහන්සේලා මේ පෙළදාම ආරක්ෂා කරපු නිසා තමයි අද අපිට මේ ප්‍රමාණයෙන් වක්වත් ධර්මයේ නොයෙකුත් ආකාරයෙන් විවේචනය කරමින් විමසමින් පරීක්ෂා කරමින් අපිට බලන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා ඒ ධර්මයේ ආරක්ෂා කළ සූත්‍ර විනය අභිධර්ම වශයෙන් අද අපිට මේ ආරක්ෂා වෙලා තියෙන පෙළ ධර්මයේ ආරක්ෂා කර ඒ උත්තමයන් වහන්සේලාට අපි හැමදෙනාම ගරු කළ යුතුයි. නමුත් මෙතන තියෙන වරද පින්වත්නි පෙළ ධර්මයේ ඒ ප්‍රමාණයෙන්ම කටපාඩම් කර ගැනීමෙන් එහෙම නැත්නම් ඒ පෙළ පොත්වලින් පමණක් නිවන් සුව සෙවීම තමයි මෙතන තියෙන ලොකු දෝෂය හැටියට අපි කල්පනා කරන්නේ. එසේනම් ඒ පොතේ උගන්වන ධර්මය යම් කිසි කෙනෙකුට ජීවිතෙන් විග්‍රහ කරලා බලන්නට පුළුවන් නම් අන්න ඒ ඒ කාලය උදා වෙනකන් අපිට නිවන් සුව කියන එක ළඟා කරගන්න පුළුවන් කමක් නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේ මේ සියලු ධර්මස්කන්ධය අවබෝධ කරගත්තේ බඹයක් පමණ වූ මේ ජීවිතේ. ඒ වගේම උන්වහන්සේ මේ ධර්මය පැනෙව්වේ බමයක් පමණ වූ මේ ජීවිතය තුල. එයින් පරිබාහිරව කිසිවක් උන්වහන්සේ දේශනා කළෙත් නැහැ, පැනෙව්වෙත් නැහැ. එසේනම් අද අපිට ධර්මයේ තේරුම් කරගන්නට තියෙන හොඳම පොත මේ ජීවිතේ. ජීවිතයට දාලා පරීක්ෂා කරලා බැලීමෙන් තමයි අපිට මේ ධර්මයේ තේරුම් කරගන්නට පුළුවන්කම තියෙන්නේ. අද නොයෙකුත් ප්‍රතිපිලිම වහන්සේලා හරිගස්සලා ඒ තුලින් බුදුහාමුදුරුව දකින්නට උත්සාහ කරනවා. ප්‍රතිපිලිම වහන්සේලා හැදීම වරදක් හැටියට මා සලකන්නේ නැහැ. නමුත් බාහිර වශයෙන් බුදුහාමුදුරුව දකින්නට මේ උත්සාහ කිරීම නිසා කවදාවත් පිටින් අපිට බුදුහාමුදුරුව කෙනෙක් දකින්නට පුළුවන් කමක් නැත්තේ නේ. එදා වක්කලි ස්වාමින් වහන්සේටත් උන්වහන්සේ දේශනා කළා. වක්කලි පිටින් තමන් වහන්සේ දකින්නට බැරි බව දේශනා කළා. එහෙනම් බුදු කෙනෙක් දකින්නට බුදු කෙනෙක් අවබෝධ කරගන්නට තියෙන එකම මාර්ගය යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යම් කිසි කෙනෙක් ධර්මයේ දකිනවද ඒ ධර්මයේ දැකීමෙන් තමයි බුදු කෙනෙක් අවබෝධ කරගන්නට පුළුවන් කියන එක උන්වහන්සේ දේශනා කළේ. දැන් බලන්නට ද්‍රෝණ කියන බ්‍රාහ්මණ පඬිතයා බුදුරජාණන් වහන්සේට හම්බුනහම බුදුහාමුදුරන් වහන්සේගෙන් ඇහැව්වා ඔබ දෙවියෙක්ද? එතකොට බුදුහාමුදුරුවෝ උත්තර දුන්නා මම දෙවියෙක් නෙවෙයි. ඔබ බ්‍රහ්මයෙක්ද? මම බ්‍රහ්මෙක් නොවේ. එහෙම නැත්නම් ඔබ ගාන්ධර්වයේද්ද? එහෙම නැත්නම් ඔබ යක්ෂයේද්ද? මේ විදිහට ප්‍රශ්න කීපයක් අහලා අවසාන වශයෙන් බුදුහාමුදුරන්ගෙන් ඇහුවා. එහෙනම් ඔබ මිනිස්සෙක්ද කියලා. ඒකටත් බුදුහාමුදුරුවෝ උත්තර දුන්න මම මිනිස්සෙකුත් නොවේ කියලා. එතකොට මේකෙන් පේනවා එසේනම් මේ ද්‍රෝණ බ්‍රාහ්මණය ඇහුව මේ කිසි කෙනෙක් නොවනෝ නම් ඔබ කවුද? බ්‍රාහ්මණය දෙවියන් ළඟ මිනිස්යන් ළඟ තියෙන අර ඇලීම් ගැටීම් කිසිවක් මා ළඟ නැහැ. ඒ නිසා ඒ සියල්ලංගෙම ඒ සියලුම ගති වලින් නිදහස් වෙච්ච සම්මා සම්බුදුවරයෙක් කියන එක තමයි එදා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. බලන්නට බාහිර වශයෙන් අපිට බුදුහාමුදුරුවෝ තේරුම් කරගන්නට බැරි බව ඒ ප්‍රවෘත්තියෙන් උනත් පැහැදිලිව පේනවා. අපි මිනිස්සෙක් හැටියට බැලුවත් බුදුහාමුදුර අපිට තේරුම් කරගන්නට බෑ. මේ විශ්වයේ බුද්ධ දර්ශනයට අනුව උත්පත්ති ලබන්නට පුළුවන් ගති 31ක් බුදුහාමුදුරෝ දේශනා කරලා තිබෙනවා. ඒ ගති 31කට ඇතුළත් වෙච්ච දිව්‍ය ලෝක හයක් තියෙනවා. ඒ වගේම මනුස්ස ලෝකය කියන එකයි හතයි. ඒ වගේම නරක තිරිසන් ප්‍රේත අසුර කියන හතරක් ගත්තාම කාම ලෝක 11ක් බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ වගේම තියෙනවා රූපාවචර වශයෙන් බ්‍රහ්ම ලෝක 16ක්. ඒ බ්‍රහ්ම ලෝක 16න් පින්වත්නි පහක් සුද්ධාවාස හැටියට තමයි සලකලා තිබෙන්නේ. ඊළඟට තිබෙනවා අරූප ලෝක 4ක්. මේ අරූප ලෝක 4යි මේ සියල්ලම එකතු වුණාම පේනවා ගති 31ක්. එතකොට මේ උත්පත්තිය ලබන ගති මේ 31ම පහළ වෙන්නේ කොහේද කෙනෙකුගේ සිත තුළ. ඒ වගේම මේ ගති ඔක්කොම නිරුද්ධ වෙන්නෙත් පහළ වෙන්නෙත් නිරුද්ධ වෙන්නෙත් Tamange සිත තුළ නිසා මේ හැම ගතියක්ම උපදින තැනම නැති වෙන බව බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට මේ සෑම ගතියකම ජාති ජරා ව්‍යාධි මරණ කියන ලක්ෂණ හතරෙන් යුක්තයි කියන එකයි උන්වහන්සේ දේශනා කළේ. ඒ නිසා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ගති අවබෝධ කරගත්තේ ඒ ඒ තැන්වලට ගිහිල්ලා නෙමෙයි තමන්ගේ ජීවිතය දිහා බැලීමෙන්ම. ඒ ජීවිතය දිහා බලනකොට උන්වහන්සේ දැක්කා තෘෂ්ණාව නැමැති වඩුවා මේ භවය නැමැති ගේ හදන ඒ භවය නැමැති ගේ කැණි මඩල හැටියට උන්වහන්සේ දැක්කේ තමන්ගේ සිතයි. තම එහෙම නැත්නම් තමන්ගේ මනස ඒ මනස තුල උපදින මේ සියලුම ගති තමයි අර බාහිර වශයෙන් එහෙම නැත්නම් සම්මත වශයෙන් භව හැටියට එකිනෙකනා බාරගන්නේ කියන එක උන්වහන්සේ දේශනා කළා. එතකොට බුදුහාමුදුරෝ ඒ සියල්ලම දැකලා ඒ සියලුම ගති වලින් නිදහස් වුණා. ඒ නිසාම තමයි විසුද්ධි මාර්ගයේ රචනා කළ බුද්ධඝෝස අටුවාචාර්යින් වහන්සේ බුදුහාමුදුරන්ට নমස්කාර කරන්නට හොඳ පදයක් හොයනකොට උන්වහන්සේ දැක්කා ඊටාම වැදගත් පදයක් ඒ තමයි උන්වහන්සේට নমස්කාර කළ පදය ගති විමුක්ත ගති විමුක්ත කියලා කියන්නේ අර සියලුම ගති වලින් නිදහස් වූ උත්තමයා කියන එකයි. එතකොට ගති 31ක් තේනවා නම් ඒ ගති 31කින්ම තථාගතයන් වහන්සේ ඒවයි ස්වභාවය දැකලා එතනින් නිදහස් වුණා. ඒ නිසා දැන් උන්වහන්සේ ගති විමුක්ත. ඒ ගති විමුක්ත වූ බුදුහාමුදුරෝ දැන් ගති 31ේම Nirodha අවබෝධ කරගත්ත නිසා උන්වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්තයි. එතකොට බලන්නට දැන් සූත්‍රවල සඳහන් වෙනෝ බුදුහාමුදුරන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ උන්වහන්සේගේ ඇඟ රන්වන් පාටයි, මුහුණ මේ වගේ, ශ්‍රීපතුල් මේ විදියයි ආදී වශයෙන් පිටින් අපි බුදුහාමුදුරුව සොයාගන්නට පරීක්ෂා කරනවා. එතකොට පේනවා එදා වක්කලි හාමුදුරුවත් බුදුහාමුදුරුව තේරුම් ගන්නට පිටුනුයි පරීක්ෂා කරේ පිටුනුයි බැලුවේ. අදත් ඒ වක්කලි ස්වාමීන් වහන්සේ වගේ ඇත්තු තමයි වැඩිපුර ඉන්නේ. ඒ තමයි බුදුහාමුදුරුව පිටින් දකින්නට උත්සාහ කරනවා. එතකොට පේනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන ඒවා ගත්තාම අපිට පිටින් තියෙන දෙයක් නෙමෙයි මේ ගති 31කින්ම අයින් වෙච්ච එහෙම නැත්නම් ගති 31කේම Nirodha අවබෝධ කරගත්ත නිසායි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්‍ය වශයෙන්ම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා කියන්නේ. එතකොට මේ කාරණාවෙන් මේ ඇත්තන්ට ප්‍රකාශ කළේ මොකද්ද? අර පොතේ තියෙන ධර්මය ජීවිතයට දාලා බලනකොට ඇතුලෙන් අපිට අවබෝධ වෙන ආකාරය අන්න ඒ විදිහට ධර්ම කාරණා පරීක්ෂා කරලා බලලා අර පොතේ තියෙන ධර්මයේ ජීවිතයට දාලා පරීක්ෂා කරලා බලලා නිවීම අවබෝධ කරගන්නෝ මිස අපිට වෙන අවබෝධයක් සංසාර දුකින් නිදහස් වීමට වෙන මාර්ගයක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළගත්ත බෝධිය මොකද්ද සම්මා සම්බුද්ධත්වය. ඒ සම්මා සම්බුද්ධත්වය කියන බෝධිය පිළිබඳ අද බොහෝ ඇත්තන්ට විශ්වාසයක් නැහැ. අද බොහෝ අයට තියෙන විශ්වාසය ඒ උන්වහන්සේ අවබෝධ කරගත්ත බෝධිය නෙමෙයි උන්වහන්සේ පිටදුන්නු බෝධියයි. ඒ පිටදුන්නු බෝධියට නොයෙකුත් වැඳුම් පිදුම් ආදී සත්කාර පවත්වමින් කටයුතු කරගෙන යන එක තමයි අපි ආමිස පූජා හැටියට සලකන එකේ කොටසක් හැටියට තිබෙන්නේ. ප්‍රතිපත්තිය කියලා කියන්නේ සත්‍ය වශයෙන්ම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ නිර්වාණය නැමැති ශ්‍රේෂ්ඨ බෝධිය අවබෝධ කර ගැනීමට උවමනා කරන ප්‍රඥාව සහ සිත දියුණු කර ගැනීමට කටයුතු කිරීම. මෙතෙන්දී සිත දියුණු කරනවා කියලා අපි සලකන්නේ සිත ඇලීම් වලින් ගැටීම් වලින් මැසීම් වලින් නිදහස් කර ගැනීමයි. ඒ ඇලීම් ගැටීම් වලින් සිත නිදහස් වෙනවත් එක්කම ඇත්ත වශයෙන්ම ඒ Nirodha සිත එහෙම නැත්නම් ඒ සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන සිත තමයි සමාධියේ හැටියට Nirodha සමාපත්තියේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ Nirodha සිත අවබෝධ කරගන්නකොටම අර ඇලීම් ගැටීම් වලින් අයින් වීම නිසා, ලෝභ දෝෂ අයින් වීම නිසා එතනම අපිට උමනා කරන ශික්ෂණය හෙවත් සීලාචාරකම තිබෙනවා. ඒ වගේම එතනම තිබෙනවා ප්‍රඥාව. එතකොට මේ ආර්ය ස්ථාංග මාර්ගය කියන එක තමයි ඇත්ත වශයෙන්ම එතනින් අවබෝධ වෙන්නේ. මේ කාරණා දිහා බලනකොට පින්වත්නි මේ ධර්ම දේශනාවෙන් ගැඹුරු කාරණාවක් විග්‍රහ කරන්නට වෙලාවක් නැහැ. මම විශේෂයෙන් අදහස් කළේ අද ලංකාවේ ගිහි පැවිදි බෞද්ධ පිරිසට නිවන් මාර්ගයට බැස ගන්නට බැරි මූලික කරුණු පහක් ගැනයි. නැවත සාරාංශ කරලා කියනවනම් අපිට මේ ලැබිච්ච ජීවිතය ගැන හුඟක් අයට විශ්වාසයක් නැතිකම. දෙවෙනි කාරණය තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයක් නැතිකම. ඒ වගේම තුන්වෙනි කාරණය දෙව්මිනිස් සැප කෙලවරක නිවන් මාර්ගය පනවා ගැනීම. ඒ වගේම නිවන් මාර්ගයට කලයුත්ත කරන්නේ නැතිව නිර්වාණය ප්‍රාර්ථනාවක් හැටියට තබා ගැනීම. ඒ සියල්ලටම වඩා ඊටාම් වැදගත් කාරණේ තමයි නිවන කියන එක පොතෙන් සොයනෝ මිස මේ ධර්මයේ ජීවිතයට බහා බලලා පරීක්ෂා කළා තමා තුළින් විග්‍රහයක් ඇති කරගෙන මේ නිවීම සොයා ගන්නට බොහෝ ඇත්තන්ට බැරි වීම. මෙන්න මේ කාරණා ඔබ කල්පනා කරන්නට ඔබ කුමන හෝ ආගමික වැඩක් බුදු ධර්මයේ නාමයෙන් කළත් ඔබට මෙතෙක් සැනසීමක් ජීවිතේ නොලබුණා නම් කිසියම් වූ වරදක් ඒ තුල තිබෙනවා. බුද්ධ ධර්මයේ කියලා කියන්නේ සාන්දෘෂ්ටිකව විපාක ළඟා කරගන්නට පුළුවන් උතුම් ධර්මයක්. ඒ සාන්දෘෂ්ටිකව විපාක ලබාගත හැකි ඒ ශ්‍රේෂ්ඨ ධර්මය ඔබට මේ ජීවිතයේදීම අවබෝධ කර ගැනීමට ශක්තිය බලය සැලසේවා. මේ ජීවිතයේදීම ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වූ පරම ශාන්ත අමා මහ නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු තං සදාතේ ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සියලු දෙනාටම උතුම් නිර්වාණ සුවයම අවබෝධ වෙත්වා සදහම් සිරුලෙහිවත් ආනන්ද බෝධි ධර්මායතනයෙන් ඇසෙන ධම්ම දේශනාවටයි ඔබ ඒ සවන් දුන්නේ ධර්ම දේශනාව පැවැත්වුවේ ගණේ මුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පාතේ ගම සමන රතන ස්වාමින්දයන් වහන්සේ ආනන්ද බෝධි ධර්මායතනයේ දායක පින්වතුන් විසින් සංවිධානය කළ ධර්ම දේශනා මාලාවේ පළමුවෙනි ධර්ම දේශනාවටයි ඔබ මේ සවන් දුන්නේ